අයිබං කෙලට එක් කතා දෙසේ විසිපාට හැමෝ සාධනය පිළිගන්න ම කාලිග මව තෙල්න සකට එකෙන් කොහමර ගාන්ට ගත්තන්නේ ද එපිසෝඩ් නම්ම <laughs> වාර් පස්ටල මදගනෑද ඔක්කොම් මදක මුල සිට සරල හෝඩ මෙච්චර අවුදු ගානක් කල්ලා තරදිනෝ කියල ගැන මාර්ගෙස් ඇත්ත මොනදිින් වෙන්නේ මේ තිල්ලල්ල නිවාඩු කියලකි වනේද මේ ඊස්ට නිවාඩු සැට්ටනද අල්ල අල්ලන්න ගැ ඊස්ට බනීලා කියලා තියෙන එලියට වහින්න එපා කියලා කාටත් ඔව් සිරාවන්නේ හැබැයි ලංකාවේ නම් මේ ඇදිරි නීතිය දැම්ම නැත්තම් කොහොම කරක් කන්ට්‍රෝල් ගන්න බෑද අර ප්‍රශ්නලා තියෙන මිනිස්සුන්ට මේකේ බරපතලකම තේරෙන්නේ නැද උදාහරණ ගත්තොත් අද අද දැන් මේ මට ඩිලිවරි එකක් ආවා මේ ඩිලිවරි එක ආවම මට ඒ ඩිලිවරි එක්කෙනා ග්ලව්ස් දෙකක්වත් දාලා නැහැ මට පෙට්ටිය අතර අතර වෙ කියන්නේ පෙට්ටියක් වගේ එකක් මේ දෙන්න කලින් මට දෙනවා මේ එයාගේ පෑනයි කොලෙක මට දෙන අස්සම් කරන්න කියලා මංකව දැන් ඔය පෑන කී දෙනෙක් අල්ලලා තියෙනවද කියලා <laughs> දැන් මං වගේ තව කී දෙනෙක් ඩිලිවරි ඉතින් එතකොට දැන් මිනිස්සුන්ට අර බේසික් ඒ වගේ දේවල් තේරෙන්නේ නැහැ. මේ වගේ අවස්ථාවලදී එක්ක කියන්නනේ සර් පෑනක් අරන් එන්න කියලා. එතකොට මං පෑනක් ගෙන ලස්සන් කරොත් එයාට තියෙන මං කව දැන් ඔයා හිතලා බලන්න ඔයාටම තියෙන රිස්ක් එක කොච්චරද කියලා මේ පෑන කී දෙනෙක් අතින් අතට අල්ලනවද කියලා. අනිත් එක අර ගොඩක් අයට තේරෙන්නේ නැති දෙයක් තමයි දැන් ඩිලිවරි එකක බඩුව ආවහම මේ බඩු සේෆ් කියලා හිතාගෙනදා ගොඩක් අය ගන්නෙ. ඇත්තරම මේ ඔය බඩු ටික හැන්ඩල් වෙනකොට කී දෙනෙක් අතින් අතට අතින් අතට අතින් අතට යනවද? සහ අපි හිතමු වැඩ කරන මනු දැන් උදාහරණ ගත්තොත් බඩු පැක් කරන එක්කන ග්ලව්ස් දෙකක් දාලා ඉන්න පුළුවන් තිලින. නමුත් ඒ ඒ එතෙන්ට වෙන ග්ලව්ස් නොදා හිටපු එක්කෙනෙක් මාකරේ අල්ලපු එක්කෙනෙක් එයා ඇල්ලුවොත් එයාගේ අතේ එක තියෙනවනේ. ග්ලව්ස් එකේ. ඔව් දැන් ඔය ග්ලව්ස් එක දැනටම ප්‍රූෆ් කර ඒ කියන්නේ මේ කොරන වෛරස් එකේ හොයාගත්ත නැති දේවල් ගොඩක් තියෙනවා. ඒ වෙනකොට එක හොයාගත්තු දෙයක් තමයි මේ ඒ කියන්නේ වෛරස් එක ගොඩක් වෙලා ඒ සර්ෆස් වල එහෙම තියෙන්න පුළුවන් කියන එකනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන් ගානක් වුණත් තියෙන්න පුළුවන් කියන්නේ. අනිත් එක ඒක නිසා ගොඩක් අට තේරෙන දැන් මේ ඩිලිවරි කරන කෙනා ග්ලව්ස් එකක් දාලා ඩිලිවර් කරා කියලා ඒකෙන් වෙන්නේ තමන්ව ආරක්ෂා වෙන එක. දැන් මම ග්ලව්ස් දෙකක් දාලා මම මාස්කයක් දාගෙන ඉන්නවා කියන එකෙන් ආරක්ෂා වෙන්නේ මාස්කේන ගොඩක් වෙලාටනේ මට කොරෝනා තිබ්බත් මම කිමුමක් කැරියොත් ඒ වගේ දෙයක් අර එයාබෝන් යන එක නවතින එක ඒ අතර ඒකෙන් අනිත් පැත්ත වෙන්න පුළුවන් එහා බොන් දෙයක් තිබ්බොත් ඒක තමන් ආශාස කරගන්න එක නවතින එක. ඉතින් නමුත් තමන් ග්ලව්ස් දෙයක් දාගෙන හිටියා කියලා දැන් මම උනත් දැන් මට රැකියාවට යන්න වෙන හින්දා මේ මම උදේට යනවා. මම උදේට යනකොට වාහනේ නගිනකොට මාස්ක් එක දාගෙන නගින්නේ. ඒකලා ඔෆිස් එකට යන නැහැ ඔෆිස් එකට ගිහිල්ලා ගිය ගමන් කරන්නේ අර සැනිටයිසර්ස් දාලා මගේ අත් දෙක හොඳටම පිහදා ගන්න. ඊට පස්සේ හොද ගන්නවා. ඊට පස්සේ වැඩ ටික ඉවර කරලා ආයි මං කරන්නේ <laughs> වාහනේ නගින්න කලින් අත් දෙක හොදගෙන තමයි වාහනේ නගින්නේ. නැගලා ආයි මම කරන්නේ ඇනිසන් සැනිටයිසර්ස් ටිකක් දාලා අත ආයි වාහනේ ඇතුලේ පිහදාගෙන ගෙදරට ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා මං ගේට්ටුවක් අතරින්නේ මං මේ <laughs> කාට හරි කියලා ගේට්ටුව වල වාහනේ ත්‍රිවස් කළා මේ මං අර තව ඇල්කොහොල් ස්ප්‍රේ බොටල් එකක් අරන් එන වාහනේ බැහැලා මම වාහනේ අල්ලපු හැම දැන්ඩම ස්ප්‍රේ කරලා තමයි වහින්නේ බැහැලා කෙලින්ම යන්නේ වොෂ්රූම් එකට ඇඳුනුත් වෙනම තියෙනවා තියලා වොෂ් එකක් දාලා ඔක්කොම කරලා තමයි එන්නේ. අපේ ගෙදරට බඩුවාවත් අපි කරන්නේ අර ඇල්කොහොල් ස්ප්‍රේ බොටල් එකක් තියලා ප්ලාස්ටික් කවර් වල තියෙන ඔක්කොම ස්ප්‍රේ කරනවා අපි. ස්ප්‍රේ කරලා තමයි ගන්නෙ. ඉතින් අර මිනිස්සුන්ට තේරෙන්නේ නැති අර දැන් මේ තමන් ග්ලව්ස් <laughs> දාගෙන අවස්ථාවගෙන හිටිය කියන පළියට අර සර්ෆේස් වලින් වෙන ට්‍රාන්ස් එක නවතින්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් ඔය මේ කෑම ඕඩර් කරනකොට හරි බඩු ඕඩර් කරනකොට හරි හරි පරිස්සම් වෙනවනේ මොකද ඔය ඒ ඔබ්ජෙක්ට් එක හැන්ඩල් කරන අය මල්ටිපල් නේ. ඒ කියන්නේ දැන් ඩිලිවරි එකක් වුණොත් එහෙම මේ <laughs> ගොඩක් යන හින්දා ඉතින් අර මේ ඒ ඒ හින්දා තමයි ගොඩක් අය ගෙදරින්න කියලාත් කියන සමහර මිනිසුන්ට මේ මම දන්න මිනිස්සු ඉන්න මේ ගෙදරින්න බැරි ගන්න නිකන් අර රවුමක් දාන්න යනවනේ. ඔක ඒ කියන්නේ මම හිතන්නේ ඔබ දැන් ගොඩක් කටේ කියලා තියෙන සරලම දේ තමයි මේ පරිස්සම් වෙන්න පුළුවන්. ඒක Tamanට වෛරස් එක තියෙනවා සහ අනිත් අයටත් වෛරස් එක තියෙනවා කියලා by default තියෙනවා කියලා හිතාගෙන වැඩ ගන්න එක. ඔව් අනිවාර්යයෙන්. මම නම් ඉන්නේ මම දන්න කවුරුටද මේ මනුස්සයට වෛරස් එක ඇති කියන මතෙන් දැහ මම වැඩ කරන්නේ. අනික දැන් මට ප්‍රශ්න තියෙන මගේ දොර පොඩි ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ඒ වගේ ප්‍රශ්න තියෙන අනික අපි දැන් නාගිනේ. අපි හයි රිස්ක් නේදිල්ල. ඒ සීඩ් එකක තියෙන මේ කොරෝනා ගැන ගිය සතියේත් කතා කළා. දැන් නවත් දුන්නේ දැන් මිනිස්සුන්ට ඇති වෙලා ඇති ඔය ආලාල කොරෝනා මෙතරත් කරන, එතරත් කරන, ගෙදර ගියත් කොරෝනා කියලා. මේ ඔය අතර කොරෝනා වගේම ඔව් තිල්ලා පඩි දත්තියෙන මේ මන් දක්ක පොඩි නිවස් එකක් ද මහිතන්න බිල් ගේටස්ක ෆවන්ඩේෂන් එක තිනන ගේට්සන් වෙල්ඩ ෆවන්ඩේෂන් එක ඒගොල්ලො ෆන් කරනවා මං හිතන්නේ එකක ටීම්ස් ගොඩකට මේ වැක්සින් එකක් මේ ඉන්වන් කරන්න මහිතන්නේ අඩුම ගාන ටීම් හත්තකට හරි මට මතක විදිහට එකගොල්ල ෆන් කරනවා එ එක ටීම් එකක වැක්සින් එක දැන් හිවමන් ටෙස්ටිං වලට පටන්ගෙන තියෙනවා කියල තිබ්බා ඉතින් ඒ කොහොම වනත් අපිට කියන්න බෑ කොච්චර කාලයක් ඇයිද මේකට කොච්චර කාලයක් මන් ටෙස්ට හැබයි දැන් ගොඩක් වක්සින් මහිතන්න හිවමන් ටෙස්ට යන්නත් සහන්න කාලයක් යන ඩියවලප්මටලා දැම් මේක මේ විශේෂ අවස්ථාවන් නිසා මහිතන්න ඒකොල මොනහරි ඉක්මං කරලා මක්කරි කරන ඉදිහ ට්‍රයි කරන ඇති ඕ අනිකතිල් ඔතන දැන් තාතුරශ්තිය ගොඩක් තේරුම් ගන්න දැන් මේ තියෙන සයිඩ් ෆෙක්ස් එන්න කල්ල යනවා එහෙම නැත්තම් වෛරස් එක දැන් ඔය මේ ඔය දැන් සාමාන්‍යයෙන් ඔය වගේ වැක්සින් එකක් හම්බුණත් ඔක ස්ප්‍රෙඩ් වෙලා වැක්සින් එක ඇවිල්ලා හැමෝම මේ වැක්සින් එක දෙන්න යන කාලෙත් එක බැලුවොත් එහෙම තිල්න ඒ තව මාස 18ක 20ක වගේ කාලයක් කොහොමත් යනවා ඕක ඔව් ඒ කියන්නේ කාටවත් කවුරුත් කැමති නැහැ නේ ටෙස්ට් කරපු නැති වැක්සින් එකක් තමයි මේකට දාගන්නේ ඔව් අනිත් එක මේ වැක්සින් එකෙන් ගොඩක් වෙලාට තියෙන හැදිච්ච කෙනෙක්ගේ එක නැති කරන එක නෙවෙයි ගොඩක් වැක්සින් වලින් වෙන්නේ ප්‍රිවෙන්ෂන් එකක් නේ වෙන්නේ. ඒ කියන්නේ ඇඟේ ඉමුන් සිස්ටම් එක හදන එක මිස එකපාරට ඒ කියන්නේ ලෙඩේ හොඳ වෙන්න දෙන බේතක් නෙමෙයි. හැදිච්ච අයට වැක්සින් එක දුන්න කියලා වැඩක් වෙන්නේ නැහැ නේද? එහෙම නේද ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් ඒක හරියි. ඔව් ඒ කියන්නේ ස්ප්‍රෙඩ් වෙන එක වළක්වන එක මිසක් අර හැදිච්ච මිනිස්සුන්ට තියෙන එක නැති කරන එක නෙමෙයි. ඉතින් අර අපිට අර පොලියෝ වෙන්නත් දෙනවා වගේ මේ ඒ අරන් ඉතින් තව chance එකක් තමයි කියන්නේ වෛරස් එකට ඕන තරම් මියුටේට් වෙන්න පුළුවන්. එතකොට ඔව්. ඉතින් දැන් මෙහෙ මෙහෙ හරි කොමන් දෙයක් තමයි අර කැන සීත කාලට ෆ්ලූ වක්සින්න එක දෙන එක ඒ ෆ්ලූ වක්සින්න එක හදන්න ඉතින් සාමාන්‍යෙන් පහුගිය සීසන්න එක හැදිච්ච එක ෆලූ අයිරස් වලට තමයි වනට අලු විදිහ ෆලූ එකක් හදනොත් හැමති ඒක වැලකෙන්න ෆලුව ගවගේ ඕ දැල් ලංකායි අප පොඩියට දෙන හැමතිස්සම වැක්සින්න ගැම අවුරුද්ධට එක පාරත් දෙකක්දකොයිද ගානෝ යෝක හැමතිසිවර ගිය අවුරුද්දේ මේ වේරියන් එක තමයි ගහන්න ඉතින් ඒක වෙයි කියල හිතාගෙන මේ හිති ඕකතයි ප්‍රශ්නය නොදන්න දේවල් ගැන කතා කල මිනිස <laughs> දන්න දෙකන ඔය අතර දැන්ව කොරන ගැම කිවේ දැන් ලොට ගොඩ ප්‍රශ්න තින මේ බොරු පොරොත්තොරතුරු මේ යනවනේ දැන් ගොඩක්කර YouTube වල යනවා එතකොට මේ ඉතින් ගැනේ දැන් ඔය වගේම යන ගත්තා තිල මේ 5G ගැන ගොඩක් අපිට කතා කරන්න බෑ හැමෝම දැන් මේ 5G හරි භයානකයි 5G ටයර් ගැහුවාම කැන්සර් හැදෙනවා මේක මේ ඒ වගේ ලොකුවට ෆේස් මේ YouTube එකේ මේවා ප්‍රචලිත කරනවා කට්ටිය දැන් මේ <laughs> ගොඩක් අයට නොතේරෙච්ච දෙයක් තමයි මේ මේ 5G <laughs> ආවා කියලා මේ රේඩියෝ ෆ්‍රීකවන්සි එකේ වෙනසක් වුණා කියලා ඒකෙන් එන ඉෆෙක්ට් එක මේ වෙනස් වෙන්නේ නැහැ. දැන් අපිට ඊට වඩා ඉෆෙක්ට් තියෙනවා මම හිතන්නේ මේ ගෙදර Wi-Fi router වලින්. මොකද දැන් ඔතන ගොඩක් අයට නොතේරිච්ච දෙයක් තමයි ටවර් එකක් තියෙන කිලෝමීටර් ගාණක් ඈත තමන්ගෙන් මේ එතකොට ඔය ටවර් වල පවර් එක කොහොමත් මේ මේ ඒ කියන්නේ පවර එක දැන් ඔය ට්‍රාන්ස්මිෂන් පවර් මේක තිල්න මේ මීටරයක් ගියා කියලා කියන්නේ ඒකේ අර මේ පවර් එක අඩු වෙන එක මේ දාස් ගානකින් වැඩි. ඒ කියන්නේ මීටරයක් ඇතුළත <laughs> ඒ කියන්නේ යන්න යන්න යන්න යන්න ඒක අර ඩිප්‍රිසියේෂන් කියන එක එන වැඩි. ඔය සිගනල් වල තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක තමයි. ඒක නිසා මේ මේක මේ 5G වලට විතරක් විශේෂ දෙයක් නෙමෙයි. හැම මේකටම තියෙන එකම විශේෂයක් තමයි තියෙන අර එකම දේ තියෙන අර 5G වලට පාවිච්චි කරන ෆ්‍රීකවෙන්සි එක මිලිමීටර් වේව්ස් කියලා. ඒ කියන්නේ දැන් අපේ ෆෝන් ලයින් එකක් ගත්තොත් එම දැනට තියෙන 2G 4G යන්නේ 2100 1800 900 800 ඔයගේ ෆ්‍රීකවෙන්සි වලනේ. හැබැයි ඉතින් ලංකාවේ තාම මම දන්න තරමින් එහෙම ෆ්‍රීකවෙන්සි එකක් වෙන් කළත් නැහැ මේ 5G වලට කියලා. බෑන්ඩ්ස් වගේක් තියෙනවා. ඉතින් කොයි බෑන්ඩ් එක මෙහෙට දෙයිද කියන එක තාම හරියටම ෂුවර් නැහැනේ. ඉතින් ඒක නිසා මේ ඕකාව කියලා දැන් මිනිස්සුන් හරියට අර මට තේරෙන්නේ දැන් අර YouTube වල අර Earth is flat වගේ ඔය හැම එකටම මොකක් හරි අර හොයාගෙන කට්ටිය conspiracy theories අර ඕ හදන එක තමයි කරන්නේ ඉතින් මෙහෙමයි අර දැන් ඔය දැන් රේඩියෝ වේව් වල ගොඩක් කලාවට ලේසි නේ කියන්නේ කවුරු හරි දැන් ඔයකට අදාළ කෙනෙක් උත්තර දෙන්න නැත්තම් ඔව් ඒගොල්ලො මක්කරි හදන බොරු හේතුවකට එකකල උත්තර දෙ නැත්තන් ඉතන්න යා මේක මක්කර ගේස්සයක් තියෙන තම එක තම එකකොල සද්‍යයන්නතු ඉන්න කළ ඒවගේ එල්ලා ඉන්න ගන්නදී ඕ අනිත් අනිතකට ප්‍රශ්ති නෝක නෑ කිය ලොප්පු කරන්නත් බෑනි ඕ කිය ලොප්පු කරන්න බෑ නෑක ලොප්පු කරන්න <laughs> ඒකයි ප්‍රශ්්‍ය තියෙන්නේ දැන් ඕක මේ දැන් ඔය ඉස්සරිනම්ම තියෙන ප්‍රශ්නයන්නේ ෆෝන් එක ළඟ තියන් නිදාගන්න එපා කියයි ෆෝන් එකෙන් ඔල් මේ හොඳ නැහැ කියයි කැන්සර් හැදෙනවා කියයි හැබැයි මම මේ ළඟදී ආටිකල් එකක මේ වර්ල්ඩ් අර කැන්සර් ඒ කියන්නේ මේ මොලේ කැන්සර් හැදිලා තියෙන පර්සන්ටේජ් එක ගත්තොත් එන්නේ අඩු වෙලා තියෙන්නේ මොනද <laughs> එහෙම බැලුවත් එහෙම මේ වෙන ප්‍රශ්නයක් වෙනවා ඒක නිසා මේ 5G ආව කියලා මේ වෙන ෆ්‍රීකවෙන්සි එකේ වෙනසක් වුණා කියලා ලොකු මේකක් වෙන්නේ නැහැ. ඉස්සරම දැන් ගත්තොත් එහෙම දැන් ඔය එහෙමනම් ඔක ගොඩක් ඉෆෙක්ට් එන්නේ දැන් ඔය ට්‍රාන්ස්මිෂන් ටාවර් වල වැඩ කරන මිනිස්සු එහෙම එහෙනම් මේ වෙනකොට බිත්තර වගේ වෙලා තියෙනවානේ. <laughs> දැන් ඔය සෙල් සෙල් ෆෝන් ටාවර් හදන්න නගින මිනිස්සු දැන් මිනිස්සු නැගලා ඔක ඔෆ් කරලා හදන්නේ නැහනේ. ඕන්නේ දෙදෙනේ හදන්නේ. <laughs> ඒක නිසා ඉතින් එහෙම මේ පොඩ්ඩක් බලබ්ද අද කාලේ ඉන්ෆෝමේෂන් කියන හරියට හොයලා බලලා ගන්න ඕනේ. දැන් මොකද ගොඩක් අයට ඔක තේරෙන්නේ දැක්ක ගමන් ෂෙයා කරනවා. මොකක් හරි එකක් දැක්කොත් කියවන්නේ නැහැ, බලන්නේ නැහැ. අර මේ දසල් තේ බොන්න උණු වතුර බිව්වහම කොරෝනා නැති වෙනවා කියනවා වගේ දැන් ෂෙයා කරනවා. <laughs> මොකද්ද කරන්න කියලා හිතාගන්න බෑ. දැන් හැමතැනම ඔය යනවනේ. එක්ක දුම් ඇල්ලුවාම කොරෝනා වලින් ආරක්ෂා වෙනවා කියන කොහොමද දෙන්නේ වෛරස්? මෙයාකම් මට නම් තේරෙන්නේ මේ කොහොමද උණු අතර තුමාලයක් ඇල්ලුවා කියලා ඇඟතුලට ගිය එකක් මෙයා වෙන්නේ කියලා. මේ සර්ෆස් එක ඔන්න නහය උඩ තියෙන වෙලාවෙ ඇල්ලුවොත් ඕක නැති වෙන්න පුළුවන් නහයෙන් ඇතුලට ගියාට පස්සේ කොහොන්න තියෙන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. මොකද අපේ උගුරට හරි ගියා කියලා කියන්නේ එතකොට අපේ මේ ඇතුලට ගිහිල්ලා ඉවරයි. කියන්නේ උගුරේ උඩ නැවතිලා තියෙන්නේ නෑනේ. ඕවා තමයි ඉතින් කතා. හොය අතර මේ අපි තව ටොපික් එකකටත් කතා කරමු කියලා ගොනේ තිල්නද ඔව් මම ඒට කලින් කලින් අර මේ දවස්වල මම හිතන්නේ ගොඩක් IT ෆීල්ඩ් එක කට්ටිය හරි ගෙදරින් තම වැඩ කරන කට්ටිය හරි යූස් කරන software යන්නේ Zoom අප්පා සදෙත් කතා කරා ඒක අර එක එක security issues තරම තියෙනවා කියලා ඒක ගොඩක්ම ඉතින් ප්‍රධාන ප්‍රශ්න තමයි තිබ්බේ අර ෆ්‍රී දෙන වර්ෂන් එකේ හරි නෝමල් ඩිෆෝල් සෙටිංස් වල ගොඩක් දේවල් ඕපන් වෙච්ච එක කියන්නේ ඕන කෙනෙක්ට ජොයින් වෙන්න පුළුවන් මීටින් ID එක දන්නවා නම් අර මගේ දේවල් ටික. දැන් මේ සතියේ ඒගොල්ලෝ අප්ඩේට් එකක් දීලා තිබ්බා. Um, ඒ ඒකත් ඉන්න ඇත්තට මිනිස්සුන්ගේ වරදක්. මොකද මීටින් එකක් තියෙනකොට ඒක ස්ක්‍රීන්ෂොට් ගහලා පබ්ලික්ලි ෂෙයා කරන්න ඕනේ නැහැ අපි මීටින් එකක් තියනවා කියලා. එතකොට අර වෙලා තිබ්බේ දැන් මීටින් එක දැන් උදාහරණකට ඕවා මේ පාර්ලිමෙන්ටල් දිහෙන් වෙලා තිබ්බා. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ මේවත් කළ දෙම් පිටට අල්ලලා ඉතින් ප්‍රශ්නලා තිබ්බේ දැන් මේගොල්ලෝ යන අතරේ ස්ක්‍රීන්ෂොට් ගහලා යවනවා මේ අපේ දැන් මේ මෙතන මෙහෙම මීටින් එකක් වෙනවා කියලා. එතකොට වෙන්නේ අර ටයිටල් බාර් එකේ මීටින් ID එක පේනවා. <laughs> එතකට ඕන කෙනෙට අරක ඩිෆෝල් තියෙන හින්දා ජොයින් වෙන්න පුළුවන් තමන්ගේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න පුළුවන් ඔය ගොඩාක් වෙන්න කට්ටියර අර සූම් බෝමින් කියලා කියන්නේ එක්කෝ ෆෝන් මොනා හරි දානවා ඒ වගේ දෙයක් කරන එක තමයි. ඔව් දැන් ඊට පස්සේ ඒගොල්ලෝ මේ අලුතෙන් security ටැබ්බයක් කියලාඩ් කල තියෙන තොට මීටිං ඕනට පුළුවන් ඩිසේබල් කරන්න මේ අනිත් අය ස්ක්‍රීන් ශාරිං හරි අනිතගේ වොයිස් හරි ඕනම දෙයක් ඩිසේබල් කරන චාන්ස දියල් තියෙන එත් එකම දාලා තියෙන නික ලොබිය එකක් වගේ එතකොට එක පාට මීටිනික ජොයින්නන්න බෑ පරු කරට පස්ස තම ජොයින්න පුළන් ඒගේ දෙවල්ටය කැබ් කල තියෙන කල මේ සති අප්ඩේට් එක ඉතින් බල කොහොමද වෙන්නේ කියලා මොකද දැනටමත් ඉතින් ගොඩක් කට්ටිය මේ යූස් කරන නිසා එකටියක් වැදගත් වෙනවා ඕයිද අනික අනිත්තක ප්‍රශ්තියෙන් දැද මේ ස්කයිප් ගත්තත් ඉල්ල ම මේ බැලවන් පනහක් පුලන් ස්කයිප් එක මේ කොන්ෆරන්ස් කොල්ලයක් කරන්න ඉතින් ඒවගේ ගැන දැන් ස්කයිප් එක මහිතන් ගේ සති අයින් කල තිබ සයිනක් වෙන්නේ නැතුවම මේ ජොයින්න පුළුවන් කෙලේ කළඟ විඩිය පොල්සල්ට වෙබ් එකන්නේ මේ මේ ලඟටිම මේ ඔය ස්කයිප් හම් මතක්කන ස්කයිප් අපි කොලිටිය එක දන්නවානේ මේ අර මොකද ජිම ජිමි කෙමල් ලයි හරි මකර වගේ ටෝක්ෂෝ දෙකින් එක මට හද හරිට මදගෙන ඒ කොයි එකද කියලා මේ ඒකේ ඔවුන් අර සිස්කෝ බෙබෙක්ස් තමයි දාන්නේ අප්පාගේ විඩියෝ කොල්ට එක දැක්කව සතර සතර <laughs> ඒකන්නේ නෑ ඔය වට එක හිටාගේ මෙවයි සිස්කෝයි කියන්න ඉස්සර මේ වෙබ් කොම්පරන්සිංවලට හෙන්නමම ඔය මේ පොලිකොනුයි සිස්කොයින එක හෙන්නම් කන් ස්ටෑන්ඩඩ්ඩයක් විදිර තිබ්බ මේ විඩියෝ කොම්පරසිංවලට වෙච්ච දේ කියලමන් කල්පනා කරේ නිකන් කිසි කොලිටියක් කියලා දැමයිතන මගේ අර මේ අවුරුදු දායකිතර පර මේ මැක්කක විට වඩා හොඳට මේ ස්කයිප්පල විඩියෝ එක තියෙනවා අර ඒ ටෙක්නොලජ ඒ අතින් මේ ගොඩක් කියවගේ කැන බ්‍රන්් බ්‍රන්් කරන්න ඕනින් දෙක දාන එක ඉතින් කෝල් අරක පෙන්න්නන අතරේ පවඩ් බයි සිස්කෝව බෙක්ස් කියලා දාන ඉති මාකටින් පරක වුණට ඒක දැක්කෙට ගන්න දෙන්න වගේ ප්‍රශ්නත් තියන මේ දස්සල දැවෙන බෑන්විත් ප්‍රශ්න තියෙනවා um, ඒතකම අපල් එකෙන් uh, නිවස් එකක් තිබ්බා ඒක මම හිතන්නේ ගොඩක් කට්ටිය දන්න දෙයක් අර ඒගොල්ලෝ අලුතෙන් රිලීස් කරන ප්‍රොඩක්ට් එකක් ගැන අර මොකක්ද ඒකට කියන්නේ ෆයින් මයි ඇප් එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් නිකන් ටැග්ස් එයා ටැග්ස් කියලා ඒගොල්ලෝ කියන්නේ ඒකට අර ඕනම එකක් ජියෝ ටැග් කරන්න ඕනම දෙයක් දෙයක් ජියෝ ටැග් කරන විදිහක් එක මහිතන්නේ වෙනම ගොඩක් කම්පැනිස්වල ප්‍රඩක්ස් තිබ්බා එකට ගැන තමන්ගේ වොලට් එක හරි නැත්තම් බෑග්ගෙක් හරි ඕන තැනක ටක්ගයක් ඇලෙව්වට පස්ස එක ඉන්ටනෙට් කනෙක් වෙලා එක හවාගන්න පුලන් ලේසි විදිහ ඕ ඒ කියන්නේ ඇත්තටම මේ සවය ගොඩක් අයට එහෙම දාලා යන්නේවට දැන් සාමාන්‍යයෙන් ඔය මේ සමහර ටැග් මට ටැග් එකේ නම් මතක නැහැ. අපි මම දැන් ටෙක් කතාවල කාලෙකට කලින් කතා කරා බල්ලන්ට පූසන්ට හයි කරන්න පුළුවන් වගේ ටැග් එකක් ගැන මතක ඇතිල්ලට. මේ අර වොලට් එකට එහෙම හයි කරා වොලට් එක තියලා යන්න ගියොත් ෆෝන් එකේ ඇලර්ට් එකක් එනවා වොලට් එක දාලා ගියා කියලා. හැබැයි ෆෝන් එක දාලා ගියොත් මොකද කරන්නේ? වොලට් එකෙන් ඇලර්ට් එකක් එන්නේ නැහැ. <laughs> <laughs> නෑ ගොඩක් ඒ කියන්නේ ඕකත් දැවෙන පස්සේ අඩේ කට්ටිය දාලා ඉන්න සාමාන්‍ය ෆෝන් එකනේ. ෆෝන් එකේ දැන් ඔය ප්‍රශ්න දෙන තිල්ලෝ දැන් ඔය මේ මට මට හරි ප්‍රශ්න තියෙන ඇත්තටම ෆයින් මයි ෆෝන් අරම කෝක දාලා තිබ්බත් ෆෝන් එකක් නැති වෙලා කවුරු හරි ඔෆ් කරොත් ඉතින් ඉවරයිනේ. ඔව් ඉතින් අර අන්තිම ලොකේෂන් එක වගේ තමයි ඉතින් දැනගන්න පුළුවන්. ඔව් ගිහිල්ලා ඉතින් හොයන්න කියලා අපි තම අපිට ආව ඇලර්ට් එකක් මේ බම්බල පිටිය හන්දිය දිනවා කියලා කාගේ ෆෝන් එක ගිල්ලම් බලන්න ෆෝන් එක තියෙනවා මට. මවනන් දකින එකම හොඳ ෆීචක තම රිමෝට් වයිප් කරන්න පුලන් එක අවන්ගේ ඩේට ටික ආරක්ෂා වෙනවානේ යන ඉතින් හොයාගන්නවාගෙන හර සාමාන්‍යෙන් කොහෙද තිබ්‍ය අන්තිමට කියලනික අර මතකයක් ඇතෙන් හෝ ගේල හොයාගන්නවාගේ නම් වටිනවානේ මොකද මට මේ ළඟදක් කෙනෙක් කතා කල්ලා මහිංහන මේ ලැප් එකෙන් Mac address එකෙන් ලැප් <laughs> එක හොයාගන්න බලන්ද කියලා. <laughs> මොකද එහාට කවුරු හරි හොඳ ලණුවක් දීලා Mac address එක දන්නවනම් මේ Mac internet connect වුණාම Mac address එක පේනවා <laughs> Mac address එකෙන් හොයාගන්න පුළුවන් කියලා. එහෙම හොයන්න බෑ. ගොඩක් කට්ටිය මම හිතන්නේ දාන් ඉන්න අර Prey කියන software එක නේ. ඔව්. ඒ ප්‍රේ වැඩ කරන්න තිල්ල අරමනුසැහිල ඉන්ට්‍රට් එකට කොහර ගෙනෙක් වෙන්නත් ඕන මේ ලැප් එක ලැප් එක ෆෝමට් නොකරන්නත් ඕනේ මේ ලැප් ඉතින් ෆෝමට් ගොඩක් ඉතින් ෆෝන් අරම හොරගන් කරන්නටයක් මෝඩ ටයිප්ේ කට්ටිය ඉතින් එක හිතන්න පුළුවන් ඒවගේ දෙකින් එන්න පුළුවන් <laughs> ඒක ඒ අමතර මේ අලුත් නිවසත්තිනට මතකද අර කාලෙකට කලින් Google මේ ඩූපලෙක්සේ අයියෙක් ගැන අර අපිට අපි වෙනුවෙන් රෙස්ටරන්ට් වලට කතා කරලා මේ රිසර්වේෂන් දාන අරමය කියලා එන්න කිව්වේ ඊට පස්සේ වෙච්ච දෙයක් නැහැ නේ මම මේ තාම බලන් ඉන්න මගේ රෙස්ටරන්ට් රිසර්වේෂන් ටික දාගන්න. හරි මට කෝල් එකක් අහම මගේ කෝල් එකේ වොයිස් මේල් එකක් හරි තියාගන්න. මේ තාම නෑ. හැබැයි මේ ආරංචි දින දැන් මේ කොරෝනා වෛරස් එක හින්දා UK අර මේ රටවල් කලින් ගොඩක් බිස්නස්සස් වහලානේ. ඒක නිසා මේ AI එකකින් ඔටෝමේටඩ් කෝල්ස් එනවලු ඇවිල්ලා මේ අර නිකන් ක්වෙස්චන් අහලා අරලද බාලද කියලා බලලා ඒගොල්ලෝ අර ලිස්ටින් එක අප්ඩේට් කරගන්නවල අරයාගේ උත්තරය අනුත් කවුරු කෝල් කරලා කිව්ව නැත්නම් ඔටෝමේටඩ් මැසේජ් එකක් ගියොත් එහෙම මැසේජ් එක ගන්නවා මේ මේව කරගන්නවා කියලා. ඉතින් ඒක නම් හොඳ හොඳ දෙයක් නේ. ඔව් අනිවාර්යයෙන්. මයි බිස්නස් කියන කාටර බිස්නසයක් තියෙනනම් ඒක මයි බිස්නස් වලට ටැග් කරගත්ත පස්සේ ඒක ඉන්ෆෝමේෂන් අප්ඩේට් කර ඕපන් අවස්ථාවක් එතනොත් දැන් අද අද හෙට අපි වහනවා කියලා හදිස්සිය දාන්න අප්ඩේට් එක හෙට වහනවා කියලා අස්තුනක් හතරක් යනවා දැන් අප්ඩේට් එකක් යන්න මොකද මම හිතන්නේ කවුරුර කමියුනිටි එක ඒක මට තේරෙන්නේ නැහැ ඉතින් ඔව් ලොජික් එක මට තේරෙන්නේ මම හිතුවේ බිස්නස් එක ක්ලේම් කරාට පස්සේ ඒක ඉන්ස්ටන්ට් එනවා නෑ ඉන්ස්ටන්ට් <laughs> එහෙම එක පහට්ට දාගන්න බෑ ඉතින් වාතයක් තමයි එක්කමට හොයාගන්න බැරි මහිත වෙන කවරහරය ගැන විසිට කෙනෙක් එක රිපොට් කරොත් තමයි අප්‍රවල් ප්‍රසෙසයක් යන නැත්තම් නෑ නෑ ඒකුත් වෙනවා හොවාගේ කෙස්ත අනිතේ සමල්ලාට දැන් ඔය මේ ඔය මේ රිපෝට් කල්ල විතරයි කරන්න පුල ගැන රිපොටෝ එක අවුල් කියලා රිපෝට් මේ හදනකොට එතන හිට කවර කොල්ලෙකු බිල්ඩින් හදන <laughs> එක ෆොටෝ හල ගැන කොන්ක්‍රීට් දානවර අවටකට ඉතර ටකත්කද කොන්ක්‍රීට් දානවා ස්ලැබ් දානවා <laughs> ටකස් කන්ස්ට්‍රක්ෂන් වගේ ආත අතරුත් තියෙනවා ඒ අර කමියුනිටි වයිතට ඒවා රිපෝට් කරා බලන්න නැද්ද වට්ටන් තේරෙන්නේ මොකද්ද ප්‍රශ්නේ කියලා මේ ඔය අතරේ අර මේ මම බැලුවා කාලින්ග මේ ඩවුන්ලෝඩ් කරලා අර මං ගෙසපේ කිව්වේ මේ කමියුනිටි මොබිලිටි රිපෝට් එක Google එකේ මේ කොච්චරක් ඉල්ගෙන කියලා මම බැලුවා ශ්‍රී ලංකා රිපෝට් එක ඩවුන්ලෝඩ් කළා මොකද අපිට <laughs> චොරණේ <laughs> තිබ්බ නිසා නෑ හොඳට හොඳයි එකන රීටල් රික්‍රේෂන් එක කඩවල් දරමට ගිහිල්ල තියෙන්නේ සියට අසූහය කඩුවෙන් මිනිස්සු ඒත් මදිනේ ඉටවස ග්‍රොසරි ෆාමසි වල සියට අසූහතක් කඩුව මිනිස්සු ගිහිතන ඒවගේතින් ගොඩක් චාට්ටකෙන බැහල බැහල ගිහිල්ල තියෙන එකති හොඳ ඒත් ඒත් මදී ඉතින් මන්නන්ගේ මොනට මට සුහැක් කැල්ලපු ගානන කාල ඒගත්තන ඕරෝ ඇති හැබයි ඕකත් ප්‍රශ්තිය ඇන්ඩරෝයිඩ් ෆෝන් දැන් ගොඩත් තිනින්ද ඩේටකරසකත් ගොඩක් හොඳට ඇති ගොඩත් තියෙනන ෆෝන්සේම දැංගිතින් මේ හෝක අතර මේ <laughs> මේ කට්ටිය කියන දැන් ඇප්සල් හෙම එන ඕනිලු ඩෙඩිකේටඩ් බට් එකක් රිපෝට් කරන්න මේ කොරෝන බේක් නිත ඕන මූ හරකෙක් කියලා මාක් කරන්න එක <laughs> <laughs> ඒ මාක් කරන්න ඒ කියන්නේ දැන් සමහර අය ඉන්නදිල්න හොයන්නේ බලන්නේ නැහැ ඔහේ ෂෙයාගෙන <laughs> මූ කොයිද මොකෙද්ද කියලා හිතනවා. ඒ කියන්නේ එච්චරට මෝඩයෝ ෂෙයා කරනවා. ඉතින් ඒක නිසාම දැන් අර මූ හරකෙක් වගේ බටන් තිබ්බනම් පස් හය දෙනෙක් මාක් කරාම උගේ ෂෙයාරින් කේපබිලිටි ඩිසේබල් වෙනවා නම් හරි. අර දැන් Facebook වල පුළුවන් රිපෝට් කරන්න. හ්ම්. එයාගේ දුන්නා නම් හරි ඇත්තටම. ඉති අර කියන්න කෙසේ කිවත් ආසන්න අසත් නෑ අපේ මෙහේ ආසන්න සීබුද්ධිය හනන බ මේ වෙනව <laughs> හැබැයි ඉතින් අර එකම සතුට තියෙන කොච්චරනත් අර තිල්න කිව්වාගේ ගොඩක් කට්ටිය දැන් ගෙදෙට්ට වෙලා අර මේ ගත්ත ඩිසිෂන් දැන් මේ ඇත්තම ගත්තොත් තිල්න දැන් මේක හෙන්නමම ඉම්පැක්ට් ඩිසිෂන් එක ගන්න කට්ටිය ගොඩක් අය දැන් එදිනෙදා දවසේ වැඩ ගන්න මිනිස්සුන්ට පඩි නෑ දැන් උදාහරණයක් ගත්තොත් එමෙ 3 wheeler එහෙම දුවන කට්ටියට සල්ලි නෑ ඊට පස්සේ බස් දුවන කට්ටියට සල්ලි නෑ ඊට පස්සේ එදිනෙදා වැඩ කරන වේටර්ලා වැඩ කරන ඒ වගේ බහුතරයක්ම මම දැන් 160කට විතර වගේ මම හිතන්නේ ඇත්තරම මේ ආදායමක් නැහැ ඔව් මෙහම එකතින් ගවමන්ටගේ රෙස්පොන්සිබිලිට ඇතකට එකලන්ට අඩුම ගානමක් කරේ සහනතක ජාදන ගන පැකේච්ච එකකිලද ටෝපියක් නං හම්පේ වගේ නෑවුණට අර වෙලා තිය අන්න එක අනික ඉතින් මේ වගේ දෙකට කවුරුත් රෙඩි වෙලනෑ කියන එක තමයි තේරෙන්නේ ඒගන්න දැන් අපේ ලංකායගත්තොත් දැ ලොජිස්ටික් ගැනගත්තොත් ලොජිස්ටික් රෙඩිනෑ ලොජිස්ටික් රෙඩිනෑ ගැන් දැන් මිනිසුන්ට ඔන්ලයින් ෝඩ කල්ලා මේ බඩු ගන්න ගන්න විදිහන්නේ ඒ කියන්නේ ඇත්ත කතාව ගොඩ දැන් උදාහරණකට ටකස් එකට අපිට පාසස් නෑ කොලම්බෝන්ට පිටියෙන් පිටට ඩිලිවර් කරන්න. හ්ම්. ඒ කියන්නේ එහෙමනේ එතකොට ඉතින් කොහොමද මේ අර කරන්න කියන එක ඉතින් ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ සමහර මේ කියන්නේ කොහොමර ඒ ඉතින් ගොඩක් මිනිස්සුන්ගෙත් මිනිස්සුත් එදා වේල හම්බ කරගෙන එහෙමනේ එතකොට. ඕ. එක දවසක් මිස් වෙනවා කියන්නේ ඉතින් ඊට පස්සේ මිනිස්සුන්ට අමාරුයි. ඕ ලොකු ප්‍රශ්නයක් අනික දැන් මිනිස්සු සමහර අය අර මේ කල ගිය දන වලිය ගත්තා වගේ හිතන හිතන ගණන් වලට බඩු විකුණනවා. ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා ඉතින් මොනා කරන්නද? මේ දැන් ගොඩක්ම ලොකුම ප්‍රශ්නේ අලුතෙන් දැකලා තියෙන තමන්ගේ කොණ්ඩේ කපා ගන්න කොහොමද? කෙලින්ම තට්ට ගන්න දේ මන්නම් තට්ට ගාලා දැම්මා. ඒකනහම දාලා තියෙන මම තට්ට ගා මාත් තට්ට ගා කියලා මට නම් ඉතින් අර මාස 3 සයිකල් එකේ ඉඳලා තිල්ල මට ඕක ඇත්තටම තේරෙන්නේම නැහැ. මම මාස 3ක් වහන මාසයක් මාසෙට කපනවනේ එහෙමනේ කරන්නේ. ඒක නිසා දැන් මේ දවස්වල 3 සයිකල් එකේ යන්නේ. ආගෙන ගියාගේ ඊට පස්සේ පස්සේ කවසක අනික දැන් කොච්චර ඕක දැන් අපි හිතමු මේක දැන් මිනිස්සු හිතන්නේ එකපාරට දැන් අපි දැන් මේ මේක නැවැත්තුවා කියලා කමන්නේ දැන් හරි කොරෝනා කියලා මේ මේක ලිෆ්ට් කරා කියමු ලිෆ්ට් කරත් ඉන්න මේකේ අර කොහොම කරත් මේ වැක්සින් එකක් එනකං සහ වැක්සින් එක තමන් ගහගන්නකං කන්ට්‍රෝල් එකක් නෑනේ ඒගැන්නේ අනිවාරය මට්නං සැලෝන් ඕවගේ අර මල්ටිපල් කට්ටියන තැන්වලට යන නම් ගොඩක් බය ඉගැන කවුරු කොකාගේ කොන්්ඩ ඇත කාලා ූගේ කියා කරද කියලා තන්නේ නැසියම්ම මේ ස්පෙඩ්ඩන්න පුලන් තැන්තම ඕ දැන් අර වෙලා සිංගපූරුවලත් අර උන් කොච්චර කොන්ට්‍රෝල් කරත් දැන් සෙකන්ඩ් වේව් එක ඇවිල්ලා මේ ඉතින් හොඳම වැඩේ ඉතින් ගෙදෙට්ටලා ඉන්න එක තමයි අපි කතා කරන්න ගිය ටොපික් එකට විනාඩි තව 40ක් විතර තියෙනවා <laughs> මහිතන ඒක අපි මේ කලිනුත් කතා කරලා තියෙනවා නිකයිඉතින් මන් දැක්ක කීපදනෙන්ම මේ ඒකනත්තය කාපෝ කතා කරන්න කියල තියෙන එක නිසා අපි කතා කරන්න කියලා බැලුවේ මේ ඉන් ජනරල් එකන සාමාන්‍යෙන් මේ පෝග්‍රමිං ගැනයි පෝග්‍රමිං කරද්දී නිකං උදව්වට හරිනය ගයිඩක් විදිට ගන්න පුලන් දේවල් මේ අපේ එක්ස්පිරියන්සකෙන් මනාද කියලා කාලික මේකෙදි මං හිතන්නේ පළවෙනිම දේ තමයි ප්‍රෝග්‍රමින් ෆීල්ඩ් එකේ ඉන්නවනම් අනිවාර්යෙන් අලුත් දේවල් ඉගෙන ගන්න තියෙන ආසාව නැති කරගෙන බෑ ඒ කියන්නේ හැමතිස්සෙම ඉගෙන ගන්න බෑ අනිත් එක මේ මම හිතන්නේ මේ බේසික්ම දේ කියන්නේ තමන් කොච්චර කියන්නේ තමන් කරන ප්‍රොජෙක්ට් එකක් හරි කියන්නේ සමහර කම්පැනිවල එකම දේ ගන්නවනේ මම එක ප්‍රොජෙක්ට් එකට හේතු ඒ වුණත් තමන් ඉගෙන ගන්නවා කියන එක නවත් තන්න හොඳ නෑ මං හිතන විදිහට අඩුම තරමේ තමන්ගේ හොබි ප්‍රොජෙක්ට් එකත් ඒ කියන්නේ මොකක් හරි gedara දෙයක් හරි නැත්තම් තමන් කරන අමතර දෙයකට හරි අලුත් ටෙක්නොලොජි ඉගෙන ගන්න එක හැමදාම දිනපතාම කරන්න ඕන දෙයක්. ඔය ඒක ඒක එකතර කියවන්න ඕනේ එහෙම නැත්නම් මොකක් හරි ප්‍රෝග්‍රෑමින් ඔය ටෙක්නොලොජි ගැන තියෙන පොඩ්කාස්ට් එකක් අහන්න ඕනේ අනිත් එක ඔක්කොම වඩා එක්ස්පෙරිමන්ට් කරන්න ඕනේ දැන් අර වෙලා තියෙන්නේ දැන් මම දැකලා තියෙන කවුරු හරි මොන හරි දන්නවා නම් ඒකෙන්ම තමයි ඔක්කොම ටික කරන්න හදන්නේ කියන්නේ ඒක <laughs> ඒක මෙහෙමත් තියෙනවනේ දැන් හිතන්නකො තමන් Java කරන්න කියලා Java වලට වැඩි දෙයක් නැහැ කියලා නේ හිතන්නේ එනත PHP නම් කරන්නේ PHP වලට වැඩි දෙයක් නැහැ එහෙම හිතන්න හොඳ නෑ මේ අපි ඉන්න ෆිල්ඩ ගන්න බන්න හිතන්න එකන අලුත් ටෙක්නොලජියක් ආවම එක ට්‍රයි කරල බාන අඩුම තරම නිකං එකගැන අර මොකක් දෙකට කියන තමන් කරන දේ හොඳයි කියලා හිතන මෙන්ටල් ටිකටයක් අර යන් ඉම්පරුවෙන්න්න ඕනේ දැම් මොකද මාත්තනම් මේ ළඟ මේට දැන් ඔයි ලාජ්කේල් ඩිවලපන් ලාස්කේල් වෙබ්සයිට් යනකොට ඒ හදනෙක් කෙන කවදක්කත් හිතල්නෑ දැම් මේ රිසෝසස් කියනේවා ඉම්පෝර්ටන් රිසෝසස් කියනේවා ලිමිටඩ් ඒකන්නේ අන්න ඒ වගේ දේවලුත් තියෙන ගැන අර හිතන්නේ නැහැ අර තමන්ට තියෙන ටාස්ක් එක කම්ප්ලීට් කරන එක ඇරෙන්න දැන් කෝඩ් එක වුණත් මම මේ කරන වැඩේ මීට වඩා ඔප්ටිමයිස් කරන්න ඕනේ ඒ වගේ කිසිම මේ මේකක් නැහැ අන්න ඒක නිසා මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේද දිල්න ඔව් ඒතකව දැන් අලුත් ටෙක්නොලජි ගොඩක් එනේවා එක පාට බැලූ බැල්මට හිතන පුල මේ මොනක් හෙම ගැන මේක එත්තර ඉෆිෂන් නැති විදිහක් හරි දැන් ගොඩක් දැන් උදාහරණයක් විදිට රියක් ජේස් ගත්තොත් එහම රියක් ජේස් ආපදස්සල හිතන මේ මොනක හෙම්මලක්ද මේක මේ නිකන් ජෝකයන්න කියලා එමට දැන් තියෙන තත්ත්ත් එක බැලුවහම ඒ වෙලා පටන්ගත්තනම් ඒක සෑහෙන්න මේ එකනේ ඒක ඉස්රහට ලේසි වෙන තිබ්බ කියලා තමන්ට එක අඳුරගන්න පුළුවන් එක තමන් ට්‍රයි කරලා බලන්න අලුතෙන් ටෙක්නෝජිස් මේක ඇත්තටම මොකක්ද වෙන්නේ හරි නැත්තම් ගොඩක් කමියුනිටි ප්‍රොජෙක්ට්ස් වලට නම් තමන්ටත් උනත් ඉන්ෆ්ලුවන්ස් වෙන්න පුළුවන් ඒ කියන්නේ මේක මේ විදිහට කරමු මේ විදිහට කරා නම් මේට වඩා හොඳයි කියලා ඉන්පුට් එකක් දෙන්න අඩුම ගානේ ඔව් අර මෙහෙමයි දැන් වෙලා තියෙන අර අවශ්‍ය දෙයට අවශ්‍යක පාවිච්චි කරන්නේ නැති එක සහ තව දෙයක් කළා බලන්න තියෙන බය තමයි තියෙන. ඒ කියන්නේ ගොඩක් වෙලාට ගොඩක් අය දැන් ඒක චේන්ජ් එකකට අකමැති එහෙම නැත්නම් කවුරු හරි දැන් අපි උනත් රෙකමෙන්ඩේෂන් එකක් දුනොත් මේකේ මේ වගේ ප්‍රශ්නක් තියෙනවා මේක මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා ඒක පිළිගන්න කැමති නෑ. ඒ කියන්නේ හැමතිස්සෙම දැන් මං හොඳට හැමෝගෙම දකින්න දෙයක් ඇතිලා දැන් අර හැමෝම කියන්නේ දැන් තමන්ගේ දැන් අපි දැන් මැෂින් එකක් දාලා තමන් ඩිවලොප්මන්ට් එන්වයරන්මන්ට් එක තියෙනවානේ. ඩිවරපට වනරෙන් ප්‍රඩක්ෂන් නිවාර්මට ඇවිල්ලා ප්‍රශ්නාවිල්ලකවට නෑ මගේක වැඩගන්නවානේ අර <laughs> ඒ ස්කේල්ලකින් හට හිතන්න ගැන තමන් තනියෙන් මේක මැසින් එක දාගෙන වැඩගන්න එක සහ ඊට පස්ස මේක ප්‍රඩක්ෂන් එන්වාර්මට එකට ගිහාම ස්ට්‍රෙස් එකයිල ඔඩ් එකයි යෝසස්ලත් එක්කයි අනිත් ෆැක්ටසාඩ පස්සෙන ඉශෝසු අර ගොඩක් අර හැමදිස්සම මේ ප්‍රෝග්‍රමස්ලා මේ රියක් කරන්නේ ඩිෆෙන්සිව් විදියට නේද නෑ ඔහොම අවුලන්නේ නෑ ඒක මගේ වැඩ කරන්න අපි දැම්ම දැන් يعني සොෆ්ට්වෙයාර් කම්පැනි එක වැඩ කරනකොට සමහරවිට එහෙමයි ඒගොල්ලෝ දැන් නෑ නේ ඔයලා ඒක අපේ වැඩ කරනවා අපි අපි මේ දැන් අපේ සර්වර් එකට දැන් වැඩ කරනවා <laughs> ඒ අර අර ඒ ඒක මහිතන්නේ ඒකත් දැන් අ, අර ඉගෙන ගන්න එක වගේම අ, තමන්ගේ ඉම්පරූ කරගන්න ඕන ස්කිල්ලගත් තමයි මේ ඔවගේ එකන තමන් කරපු දේට වඩා නිකන් එජ් කේසස් හරි නැත්තං වෙන්න පුළුවන් දේවල් ගොඩක් හිතල බලල ඒව ටෙස් කරන එක තමන් දෙයක් හැදුවට පස්සේ එක රිලීස් කරන හරි නිකන් අපි උදාහරණයටකම ලයිව් සයිට් එක දාන්න කලින් අනිත් කෙනෙක් කම්පලේන් කරන්න කලින් තමන්ට පුළුවන්නම් එක තමන්මම අඳුරගන්න මේ මේක දැම්මත් මේ විදිහ වෙන සයිඩ් ෆෙක්ටක් එන්න පුලන් කියලා එක පාටම මේ ඉම්පරූකරගන්න පුළන් ස්කිල්ල ගන්න මේ වනට ඒක ප්‍රක්ටිස් කන්න පුළ අනිවාර ඕන අර කෝඩ්ඩක ලියනකොට හිතන්න මයකර මුලිනොත්කිවේ තමන් කෝඩ්ඩගල් ලිවාම හිතන්න ගොඩක් දේවල් තියෙන ගැන මේක ෆංක්ෂනැල්ලිට එක විතරක් නෙමෙයි මම මේක බලන්නන ෆිෂන්සි ගැන හිතන්න ඕනේ මේක ඇත්තර වැඩත් ද ඩේට බේස් ඩිසයින් එකක් වුණ සමහරලාට කට්ටේගේ එකද මම සමහර වැඩ කරනට කියන නෑ ඩේට රෙපලිකෙට් ඩේට රෙපලිකෙට් නිසා හෙම කරන්න බෑ අපි ජොයිනරගත් දාලා රහෙන් ඩේටගේම සම සමහරලාට ඔක ලාජ් ස්කේල් එකකට ගියාම හිතෙනවා මේ කියන්නේ අපි දමු මේක ස්කේල් එක ලොකු වෙලා මේක ඩිප්ලොයි කළා ඇක්සස් වැඩි වෙලා ඩේටා වැඩි වෙනකොට සමහරලාට ඩේටා රෙප්ලිකේට් කරන එක ප්‍රශ්නයක් නෙමෙයි මොකද ඕවර්හෙඩ් එක බැලුවාම ඩේටා DBMS එකට එන මේ ජොයිනර්ස් දාලා අර කොහෙවත් තියෙන එක ඩේටා එකක් ගේන්න පොඩි වැඩක් කරන්න ඒ ඒ වගේ අර හැමතිස්සෙම දෙපැත්තක් හිතන්න ඕනේ අර අපි concept concept වල තියෙන data replication හොඳ නෑ එක දැනක විතරයි data තියෙනවා නමුත් අර real world scenarios වලට ගියාම එහෙම නැත්තම් මේක process එක ගැන කතා කරාම ඒවත් හිතලා බලන්න ඕනේ මේක මෙතන මම data දැන් report එකක් ගන්න ගියාම සමහරවිට reporting ප්‍රශ්න සහ data display කරන්න ගියාම ඒකත් ලේසි වෙන්න ඕනේනේ සහ overhead එක අඩු වෙන්න ඕනේ මේ data ටික display කරන්න ඒ වගේවත් සමහරවිට හිතන්න ඕනේ ඔව් ඒත්තකම තවත්දයක් තමයි ගොඩක් මේ ප්‍රෝග්‍රමස හිතන්නද ගැන හිතන්නක තමම් බැක්කන්ඩ වෙලපගෙනන්නම් පොඩ්ඩක්වත් ගණන් ගන්න ෆ්‍රන්ට් එකන් ඩිසයින් එක ගැන පොඩ්ඩක්වත් හිතන්න එකල ගැන්නේ මේ වැඩේ කර හරි දැන් එච්චරයි ඊටවස්ස එක දෙනවා එන කාට හරි ඩිප්ලෝ හරිම කර හෙමනැතුව අඩුම ගාන නිකන් පොඩ්ඩක් හරි මංහිතන්නේ ඒකැන මං මේ වෙන පැත්තකට යන්න පොඩ්ඩා එකැන හිතන්නක වෙබ් ඩිවලප්මන්ටක් කියල තමන්ගේ පොඩිහරි බැක්කන් ඩිවලපගෙනන්න අයක පොඩ්ඩක් හදාගන්න මේ ෆ්‍රන්ටෙන් පැත්තරත් ඒගැන්න මාකරි ඩිසයින් එකයි තමන් කරු වැඩේ දැක්කහම මොකක්ද වෙනස කියලා අඩුම ගන්න හඳුරු ගන්න නික හෝ බැලූ බැල්වට මේ මොක්කර වෙනසතින එහෙම එක එහෙම තමන්ට එක ශුව නැත්තම් අඩුම ගන්න පුළුවන් ඩිසයිනට කතා කරලා අපහෝ ඩිසයිනට බලන්න කියන්න හැදුවට පස්සේ මේවාට පේන විදිිය කොහොමද හරි වගේද කියලා එකන මේක අඩුග නිටස ලයි සයිට් එකට ගිහිල්ල හරි නැත්තම් ස්ටේජන් සයිට් එකට ගිල්ල කලයින්ට විල්ල කලයින්ගේ මේ මෙන්න මේවා අවුල් නිකල් ලිස්ටක වන්න කලින් තමන්ට අදුරගන්න පුලන්නතකොට නෝ <clears throat> අනිත ගෝක අනි පැත්තත් තින ද යුවයි හදල දෙන දැක ඩිස් දැක යුවයි වල ප්‍රශ්න තින යුවක් කියලත් කට්ටයක් ඉන්න යුවයි <laughs> හදනෙක් කෙන හොකක්කරි ෆොටෝශප්බල අටවල ඉවරලා එමන ආමයකද යුවයි එක කියලා මේ ඒ මනුස්සය හැබැයි හිතල බලන්න හැ මේක දැන් යුවක් කරනකොට හරි නැතම් බැක්කෙන්ඩ එක හදනට මේ කරන්න පුළුවන් දෙවල් මේ ප්‍රශ්න ඉන්න පුළුවන්ද මේ ඇත්තටම මේ කොහෙද කොහොමත් තියෙන්නේ ඒ වගේ ප්‍රශ්නත් ඉල්ල තියෙනවා නේ ඒකන ප්‍රශ්තියන් තිල්න්න ගැන දැංගෝක බැක්කෙන්ඩෙක් කෙන ෆ්‍රන්ටෙන්ඩෙක් ගැන හිතන්න වගේම ෆ්‍රන්ටෙන් ඩිසයින් කරන එකෙනත් බැක්කෙන්ඩ එක ගැනත් අයිඩිය එකක් එක් ඕන ඩිසයින් එක කරන්න නේද ඒකතින් ටීමටක්ෝගේ ඕ මන් දකින හැමදිසවර හැමෝම බෞන්ඩ්‍රිය ඇතියන්ගෙන නෑ <laughs> එක මට අදාලා දෙන්නේ එකක් කට්ටිය ල පාස කරන්න සින්නක ඕ ඊටසේ යුක් කරන කෙන හිතගෙන මුන් එකෙට්ටක් අදේරනෑ මට අර මම් පොර කන කෙන හිතන් ඉන්න නෑම කිව්වේ කට්ටයෙන් ටෙස් කරන්න මන්ටෙස් කරන්න ඕ ඊටස දැක මම්පර ජාතිකින් දෑ ඔද ගොඩක් කල ප්‍රශ්න දී දැ කිව්වේ එක කවුද පං ඔහොම ටකටක ගාල ටයිප් කරන්න ඕක ඔහොම ටයිප් කරන්න අන්නේ වගේ ලකහොම් බක්්ි කන්නේ ඔහගේ අර එකේක ගැනේ ප්‍රශ්න තියෙනවා හැමෝගේ හැමදැනම. ඒ කියන්නේ මම නම් කියන්නේ අර එකක් තමයි අර ගොඩාක්ම වෙලා තියෙන තින්න හදිස්සියට තමයි ගොඩක් වෙන්නේ. මේ ගෝ ඒ කියන්නේ හදිස්සියේ ගොඩක් වෙනවා කියලා කියන්නේ ඩිසිෂන් ගන්න එක්කෙනෙක් මොකක් හරි එකක් එනවා කට්ටියත් එක මොකක් හරි අටවනවා කියන මතේ තමයි ඉන්නේ කියන්නේ නැතුව මේ මේක හරියට හදන්න ඕන කියන PM ගිනම්ම තියෙන හැම අක්කර එකක් කරලා ටක් ගාලා ගැලවෙන්න තමයි try කරන්නේ. ඔව එක නර කෝමහරි අඩුම කාලයක් කල්ලා වැඩකට දාගන්න විදින්න බලන්න ඒත් එක්ක මේ තව දෙයක් තියෙන පොඩක් ටයිම් එක යන දෙයක් එක කෝඩ්‍රවී ප්‍රොසෙස්සයක් හදාගන්න අනිවාර්යෙන් මගේ ගැන පුළුවන් උපරි උත්සාහය දෙන්නන කෝඩ්‍රී ප්‍රසෙස්සයක් හදාගන්න මොකද මේ එකන දැන් තමන් කෝඩ් කරාට පස්සේ වෙන කවුරුහට ඒක බලන්න කියන එක මාර ප්‍රයන්ට ප්‍රයෝජනවත් කාලිය කියන්නේ තමන්ගේ ඇස්වලට අහුවෙච්ච නැති හරි නැත්තම් තමන් මොකක් හරි ගහපු නිකන් ෂෝට් කට් එකක් හරි අඳුරගන්න ලේසිම විදිහ තමයි වෙන කාට හරි තමන් ලියපෙක බලන්න කියන එක. ඕ ඒක තිල්ල මෙහෙම ප්‍රශ්න තියෙනවා මං හිතනවා thinking out loud කියන එකත් ගොඩක් වටිනවා. දැන් උදා මම මෙහෙම තමයි කරන්න හිතන් ඉන්නේ මේක තමයි කරන්න ඉන්නේ කියලා කිව්වත් දෙලි නෑ සමහරලාට කරම කිව්වම ඉගෙන අපි તો අපි අපි කට්ටිය අතර නොදකපු දේවල් කට්ටිය දකින්නවනේ ආ නෑ ඕක කර මොකක් හරි කරලා ඉවරලා ඒක හදන්න යනකොට ඒක ඊට වඩා අමාරුයි නේ අර මැරෙනකම ඒක තමයි. ඒ කියන්නේ මෙයා අලයක් කරලා තියෙන අරුගේ එක්ස්පීරියන්ස් එක මේක මීට වඩා ලේසියෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔව්. ඔව්. අනිවාර්යෙන් ඔව්. ඔව් දේවල් දකින්න ඒත් එකම අර තමන් අර නිකන් ෂෝට්කට් ගහන එක සෑහෙන අඩු වෙනවා. මොකද වෙන කෙනෙක් බලනවා කියලා දන්නවනේ තමන්. එතකොට තමන් අර හැක් සොලියුෂන් දාන එක ගොඩක් අඩු වෙනවා. ඒකෙන් ගොඩක් කෝඩ් එක ස්ටේබල් වෙනවා. ගැන දැම දැන් ගොඩා කර වෙබ් ගැනම තම අපට කියවෙන්න මොකද අපි වෙබ්බලම් වැඩ කරන දෙක ඉගෙටෙස් කවි ඩෙස්ටප් පපලිකේෂන ගුණත් දැම් වෙබ්න ඇත්තටම කිවත් එක <laughs> මේ වෙබ්බේන කතා කරන්න මෙම ගොඩක් කලට අර දැම් මම මේ ළඟදි දැකප එකත් පැත්තෙන් ඕ අර ලාජ්කේල් ඩිප්ලොයිමට ඇන ඉද දකිනකොට මන් දකින්න දැන් ගොඩ දැ කෑශින්නලත් කන්සෙප් දැන් කෑශ් කරනකු හම අනි දැම ලෝකයක වෙනස් කරා <laughs> ඒ අර ඒ සැනින් අප්ඩේට් කරන්න ඕ ඇගැන එවට මිනිසට කන්සෙප් එක තේරෙන කෑශිං කොහොමද ටි කරන්න මොනාද ඉම්පෝර්ටන් කෑශ් ඉටස බෙන්ච් මාක් සැට් කරපත්ය ද උදාහරන ගතත් අපිට ගලෝ ගේ හරි ජීට මට්‍රික් සර ගත්තොත් එම කෙලින්ම රෑන්ක කටු කරන්න මොකද හස මේකට හැම පාරම අලුතෙන් ලෝඩ් කරන්නග දවලන්නන ඒහගේ දෙවල් ටස්සේ දැන් අනිත්‍ය කෑශන් කරන්නට වෙන ප්‍රශ්න තමයි මේ අරයි ලොග්ගේ මොක දැ මලාට වැරදියට කරොත් අනිත් එක්නගේ ප්‍රයිවට ඩීටල් පෙන්න්න පුල වෙන කෙන ලක් නට බස් මේ ඒගොල්ල කියන දෑ මේ අරය ලොග්ගල ඉන්නට මෙයාගේ නම පෙන්න්නනාට කියලා පස් <laughs> නම විතරන්න කවන්න පල්ලවට <laughs> මේ HTML එකක් තමයි යවන්නේ ගොල්ලෝ එල් එකක් හදපු එකක් තමයි සර්ව සයිඩ් එකින් එවන්නේ ඩේට ටික ලොග් ල මෙල්ල එකක්හිද බ්‍රවසරගේ ටයිම් ඒක මට බ්‍රවසර්ග ඩිෆෝල්ටුත් කෑශ් කරනවානේ ඒ ටයිම් දෙක අතර අරුට අරෝගෙන <laughs> ෆන්ඩමෙන්ටල් ෆෙලියස් ගමන් හකින්න ගැන අර හිතන්න ඇතු එකැන දැන් මිනිස්ස කෑෂන් <laughs> නරග දෙයක්න රෙඩිස් ඇවිල්ලා මේ මෙම් කෑශ් ඇවිල්ලා වානිශ් ඕවාගේ සඩන් එනම් කිසි දැම් මේ ලෝකෙට අවශ්‍යනය ඒගැන ඔ බෙබ්බල හැමදිසන්දිට පශ්නතාව ගැන මිනිස් අර හැමදේ ඕ හැම එකම ප්ලස් මයිනස් තියෙනවානේ ඒ නිසා හරියට බලලා අර දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ මේ ඉතින් අන්න ඒ වගේ අර මම දකින්නේ ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වුණාම ප්‍රෝග්‍රෑම් ලියන්න විතරන්නේ මේ කම්පියුටර් ෆෝමැට් කරලා ඉන්ස්ටෝල් කරගන්න කොහොමද හાર્ඩ්වෙයාර් ගැන පොඩි අයිඩියා එකක් ඒ ඊට අමතරව තමන් කරන දැන් ෆුල් ස්ටැක් ඩෙවලොපර් කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ නමුත් බේසික් ෆන්ඩමෙන්ටල් අයිඩිය එකක් තියෙන්න්න ඕන නේ තිල්ල මෙහෙමයි කරන්න මේකයි වෙන්න ඕන ගැන උඩින් ෆ්‍රේම්වක් ගැන විතරක් මේ නොලෙජ්ජක තියාගෙන ඉන්න එක අඩු පාඩුවක් පිදිරතා මත්දක ඕ කාලින් අර අලුත් දේවල් ට්‍රයි කරන්න කියනකට මේ මට මතක්ක උදාහරණ ඇත්තමයි දැන් අපි හරි සිංගප්පූරය අරමය ගයාම අලුත් කෑම ට්‍රයි ගන්න එක එකැන් සමහරු සිංගප්පූරයගත් බලන්න රයිසන් කර එකක් ගන්න පොට <laughs> මේ ළඟට වගේ අලකුත් කියල්ල මගෙන් <laughs> ඒගැන අර ඒ මයින්සට් එක තියෙනනම් අලුද්‍ය ට්‍රයිකන මේක හොඳ වනත් නරගුණත් මන් ට්‍රයි කල්ල බලන්න කියලටම ගන හිතන්න මාර ලේසි මේ මේ ස්පේෂලි අයිට ෆිල්ඩගේ මේ අලුද මොකද තමන්ට රහම කෑම එක හවාගන්න චාන්සයක් කන්නත් පුලායක තමන් කාපු හොඳම මේ ඩිශ්ක මේකයි කියල මේ හොයාගන්න චාන්සයක් කන ල තොට තමන් රැන තමන් ඉගෙනගන්න ගන්න අලුත් ලැංවේජ අටය කරන ඒක වෙන්න පුලන් වා කැමතිම ලැංවේජ්ජක ඕ දෑර ඉගැන මෙහම ඇදැන් අර තම් වෙන්න ඉස්සර බොම්බඩකර කම්පනයත් මිනිස්සු ලංකාවට හවාම ඒ මිනිස්සුන්ග කන්න උඟ කන්නෙක් ගන්න නැව අපේ අපේ මට මම ඔය තිල්ලත් එක්ක ඩත් රටක මගේ වාර යුරෝප ්‍රිප් එක ඔයි හබ්බු ජරා තැන්වලට කියලා කන්න පුළුවන් ගමේ උම්ම කන මේ එකන් ඇදා හොඳමතයි හොඳම කෑම තියන්නේ ඕ ලිස්බන් වල ඉන්නකොට තිල්න මේ මන්දැන් හෝ ඉන්නකම් හොටලේ පල්ලයා කඩ ටිකත් තින මේ අර අර මෙහේ මෙහේ සාමාන්‍ය කඩ්මි කඩවලට හොඳයි නමුතර නිකන් තියෙනෙ ඇත්මස්පියෙක් ගත්තොත් එහෙම නිකං අර මේ පිලාවසේ වගේ පිලවස් වගේ නෑ පිලවසගේ කෑම කඩර නිකන් ටේබල් ටිකක් දාල්දින එලියට ටේබල්ස් ටිකක් තියෙන මිනිස්සු ඇවිල්ලා අර නිකන් සාමාන්‍ය කෑම පොඩි පොඩි කෑම තමයි තියෙන්නේ ඕකෙදෙන් අර අර ඒ රටවල හොඳම තියෙන ගොඩක් රූප තියෙනවානේ තියෙන්නේ රූපත් තියෙන මෙන්න මේ ඉංග්‍රීසි දෙන්න කියලා කියන්නේ Google Translate රුත් තියෙන මං කර වැඩේ Google Translate එකේ දාගත්තා මේ අරු මෙනුව එකක් ගැන ඌ කියන මට තේරෙන්නේ නැහැ මං කියන උට තේරෙන්නේ නැහැ අවුලක් නැහැ මං ට්‍රාන්ස්ලේටර් <laughs> දාගෙන බලාගෙන වාඩිය ඩිෂ් එකක් තිබ්බ තියෙන්නේ ඉස්සෝ තියෙන. ඒ කියන්නේ ඉස්සයි නිකන් ඉස්සෝ තියෙන වගේ තේරුනේ. මං හිතුවා මේක මෝ අමු ඉස්සොත් දන්නේ නැහැ ඕන එකක් කමන්න <laughs> කියලා උඩ ගෝ මට මේක ඕනේ කියලා <laughs> ඉදස ඕ ඒතර මං ඉල්ලනවා දෙම ඌ දෙපාරත පරක මේකමද කියලා මංකෝ ඌ ඕක මගේ ජීවිතේ කාපු රහම ඉස්සෝ එක අපේ අර පොඩිස්සෝ ඉන්නේ එව්ව මොකක් හරි කරලා හදලා ඔලිවොයිල් වල තමයි දාලා තියෙන්නේ පානුත් එක්ක මම ඊට පස්ස හැම්ම දාම එනකම්ම දවස් පාක ඌට තිරවල් ලැබෙන මම මූ ඊට පස ඌමට ඉළඟ දවස ගිහාම මෙන කන්න පුලන්ගේ කෑමත් දන්නක ඒකනිසාවන් එන්න කෑම සෙට්ටක් මේ ට්‍රයි කරා <laughs> ට්‍රයිවන්ස්නේ මොක වැඩි මුණත් එන්න ඕක කන්න වැරි වෙන එකනේ <laughs> කෑමනම් මං ගැන මගේ ම ෝට ෝල් ඇතින ම හැමරෙදම් බෑශල ලියන්න දරමනරි වැඩදක්ම බෑචක ඒගන්න ඔටමේෂන් මොනහරි සමල්ලාට ඕක මේ මම පොඩ්ඩා කරම දන්නවා අර සපාලට මිනිසුන් මෙන්ටලිටි තියරන මේකෙන් තයි <laughs> කරන්න ඕනේ සම මේ සමහර දේවල් ජීවිතේ මේ ඕවාගේ එක්ස්පීරියස් නම් දෙන්න පුළුවන් මංගයන් ඕක කාලයක් ඉඳලා මම මේක හරියට කරනවා කියලා හිතියොත් නෑ නිවාර ඉංගජක් හරි අලුද්දයක් හරි ට්‍රයි කල්ල බලන්න අලවුනොත් um. හාල් මොකද එතවට ටයිම් අරව් නැත්තව කවුරුද්දක් ඉගෙනගෙන අවුරුද්ද ප්ලෑන් කල කරප එක අලවුනොත් මර අවුරුද්ධම පරාද ටෙන්ඩුත් ඔවතෙල් එක වෙනස්සරන ඉති අයිති කියන්න දවසින් දවස ට්‍රන්ට වෙනස් දෙන්න ඕ oh. මොකද දැන් හැමෝම ද අනිකර බස්වඩුත් තියෙන දැන් කට්ටියලා තින බස්වඩ් පස්සෙත්තන මං ම මේ කිවද කියල මදන මට දස කෙන කටයක් බ්ලොක්්චේන් ගැන දන්න දීමට කතා කරම බ්ලොක්්චන් කර දන්න මොකද වෙනනි කරන මීටින්න ඇතිම කියලා මට එන්න කියලා හම්බුණා දැන්ක මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අපිට බ්ලොක්්චේන්ලින් මොකක්ද කරන්න පුළුව මංකයි බ්ලොක්්චේනෙන් ගොඩක් දෙන අපිට බ්ලොක්්චේන් පාවිච්චි කල මක්හරි කරන්න ඕනකෝ <laughs> ඉගැන්න ප්‍රශ්නයක් නෑ තාම විසඳන්න පොලූෂන් එකට හරියන්න ප්‍රශ්නය මන කාලින් බස්වත් දැම්මහා ෆන්ඩිං අරත් පොඩ්ඩක් ලේසින කරග යනකොට කිව්වා මේ අනිවාරෙන් ඒ අයි ඕවගේ වචනටයක් කියන්න නැත්තං ඒව තමයි <laughs> කෝමාරි ගන්නත්තට ඕ දැම් එම්මල්ලටත් ඒයි කියලා නිකං ඉන්න ඔව් ඒකත් ඒ අනු නමය දස්ම නමය නමයම් වගේ එමල් තමයිද ඕ ඒක එම්මල් ඇම එකම දැගේ දැන් යකෝට් ප්‍රිජ්ජක ගත්තත් ඒ අයි ගෙල්චූ කරන්න කියත් ඒ අයි ටොයිලට් එකක් ටිය ෆෝන් එක ගත්තත් ඒ අයි හප්පා ඇත්තට මේ අයි ආපු දසකට ඌ ඌ මැරෙනවා ඌ විසින්ම ඌ මරාගන්න මුන්නේ අයිවලට කරලා දින අපහස කියලා. හැබැයි දැන් ටිකක් අඩුවේ කට්ටිය AI AI කියලා මැරෙන්න යනවනේ. ඒක නිකන් වැඩි දෙයක්. ඒක අර අලුතෙන් දැන් කොරෝනානේ බස් වැඩ. නෑ අර මෙහෙමයි. මාකටිං වලදී ඉතින් මොනවා මොන හරි දැන් පාවිච්චි කරන්න ඕනේ කියන එක අපිටත් තේරෙනවා නමුත් අර මේ කේස් එක ඒක තමයි. මේ මොකද කරන්නේ ඊට පස්සේ මේ මට හිතන දේ තමයි මේ ලොකුම ප්‍රශ්නය මන්දකපු මේ උදව් ඉල්ලන එක සහ උදව් ගන්න එක සහ උදව් කරන එක අයිට ෆිල්ඩ එක ලොකුම දේ තමයි තමන් කොහොමද ප්‍රශ්නයක් අහන් හරි තමන්ට ප්‍රශ් එක තමන් දන්න කියලා අනිත් අයට කියන්න පුළුවන් ද කියන එක ඔවු ගොඩක් තියෙන ප්‍රශ්නයන්නේ තමන් දන්න කියලා පෙන්න්නත් දන්න කියලා තමන් පිළිගන්නන්න සමහරලාට තමන් දන්න කියලා වෙන කෙනකින් උදව්වක් ගන්නත් යන්න ප්‍රශ්නයක්ත්තිවා කුම ප්‍රශ්නය තමයි තමන් දන්න කියල දන්න ඇතික <laughs> ඌට තේරෙන් නැහැ උට එක තේරුන්නේ කියලා ඒගැන එච්චර ලෙවල් ප්‍රශ්නයන්න අර දීට පස්සෙදින් දන්නෑ කියන හරි තියෙනවනේ හැබැයි දන්නවා තමල්ලාට එක දෙයක් වත නිකන් ඇනෑන ඉන්නට කාගහර තිල්න කිවගේ ටක්ගල් දන්නගෙන මොකද අනිවාරෙන්ම මින් ගොඩක් එකන අයිට ෆිල් දෙගෙන වැඩගන්න තමන්ගේ වට ඉන්න ගොඩක් දන්නවා අනිවාරෙන් එක දෙවල් දන්නවනේ කොමක්කර කියවල තියෙන අඩුම ගන්න ඇත්තන් කරලා තියෙනවා එක්ස්පීරස් ගැන සමහට ස්පීරස් වෙනස් එකක්නැ සමහරලාට වෙන ගැන මෙහම ප්‍රශ්න තියන සමලාට මේ කැම්පස් එක කෙනෙක් අහන්න මේ කැම්පස්ස ඒවාගෙන මෝඩ දේවල් තියෙනන ගොඩ අප්පා ලංකාවෙනම් කියල වැඩන්න කරන්න <laughs> මේ ඉස්කෝල පොර පොරයිස්කෝලත්තය කොප්පොර කැම්පස්සත් ඕවන ගොඩයා මක්නෑනති මෙහ වෙලාති නක ගොඩයනවන්න තමිට කලින් ඒ ගනන් කියලා වැඩන්න සදා දැම් දැන් මම මම දැන් වැඩගන්න තැන මං අහපු හොඳම දේ තමයි කාලික එකන ඔෆිස්සක ජනප්‍රියම එකන අපිහිතොත්තම කිය කියන්න පුළුවන් ජනප්‍රියම දේමකද අයිඩොන්නෝ අයිඩොන්නෝ කියන තමයි කියන්න පුළා හොඳම දේ ඔෆිස්ස ඇතුලේ ඒකින් එකක් තමන් දන්න තිදේ අනිවාරයෙන් තමාට දැනගන්න පුළුවන්ගෙනවා එයරෙන්න වෙන කවර හැරි උගන්නනෝ නම් තමට දෙයක් ඒක ඒගොලුන්ට ඉටත් වඩා නොලෙජ්ජක් එෙනවා මේක මෙහෙම මේක මෙහෙම ආනෑ මක් සමහලාට අපි අපි දන්න දෙයක් අපි වෙනකාට කියන්න ඇද සමහලාට තේරන අපට ආනෑ මේක මේට වඩා මෙහෙම කරන්න තිබ්බන කියලගෙන් අර මොකක් දෙකට කියන්නේ මේ සමහලාට තිංකින් අවට් ලව් ඊට පස්සේ තමන් තමහලාට මේ අර මේස උඩඉන්න මේ මොක්හරි රූප එකට කතා කරන්නවත් කියල තිනටම ගන්න එක තමන් අනිවාර්යයෙන්ම thinking out loud කරද්දී Tamanට මේ තේරෙනවා මේක මෙහෙම මෙහෙමයි කියලා. ඒ කියන්නේ ඊට වඩා හොඳ ක්‍රමයක් සමහර මේ මීටර වලින් ඒ අතරේ. අර ඒකද ඩිස්කශනල වැඩගත්කම තියෙන ගැන කාටර එක්ස්පලේන් කරනකොට හරිකාගෙන් හරි මෙහෙමයි කියලා කතා කරනකොට දෙන්නෙක් අතර ඒක ගොඩක් වෙලාට අර මේ තමන්ට ඒ වෙලාවට ක්ලික් කරලා එක්ස්ප්ලেইন කරනකොට සමහර ඒවායි ඔලුවට එනවා මේක මෙහෙමනේ කියලා එහෙම නැත්නම් තමන් නොදකෝ කැල්ලක් දැකලා කියන්න බෑ බම් මෙහෙමනේ ආ කියලා අර සමහරලාට ඔබ්වියස් කියන එක අර අපිට සමහරලාට හැංගෙනවනේ ඔබ්වියස් දේවල් තියෙනවා ඒක මේ මේකයි මේකයි ප්‍රශ්නේ ඉට පස්සිතින් දැන් ඔෆිසේ කවරුවත් නැත්තං හරි ඉන්ටනෙට්ගෙන් ප්‍රශ්නයක් කාරන මංහිතනය හන්න පුලන් ආගුලන් අපසට විදිහ තමයි මොක්කර සබ්ජෙක්්ටක් කියන දන්නවද කියල කවර හරිහනක ඔම් මේ ටෙක් අතාය ගරුප් එකේ බැලුවනක් මේ අයිෆෝන් ගැන දන්න නද ප්‍රෝග්‍රමින් ගැන දන්න එහෙමනේ තමන්ගේ හන්න පුලන් ලේසි විදිහ තමයි ඇත්තරම ප්‍රශ්නය අහනක මොකක්ද ප්‍රශ්නිකල කෙලින් ප්‍රශ්නයක් අහන්න කොහොමද කියලා දන්නේන ඒ කියන්නේ තමන්ගේ ප්‍රශ්නේ තව කෙනකින් අහන්න තේරෙන්නේ <laughs> how to ask a question කියලත් මේ වෙනමම කෝස් එකක් කරන්න වෙනවා. ඒක දැකලා තියෙන තිල්නේ. ඔව්. ඊට පස්සේ ඉතින් තව එක රිස්ක් එකක් තමයි දැන් ස්ටැක් ඕවර්ෆ්ලෝ එකේ තියෙන ගෙඩි පිටින් කොපි කරලා තමන්ගේ කෝඩ් එකට දාගෙන ඒ රිස්ක් එක ගන්න එකත් පොඩි ප්‍රශ්නයක්. <laughs> ඔව් අනිවාර්යයෙන්. ඒක ඒක ඒක නවෙන්න පුළුවන් කරන්න ඒක වෙන්න ඒක තැක්කෝලෝ එක රෙකමෙන්් කරපු විදිහ සමයිලාට ගොඩක් ප්‍රපෝමන්ස් ඉශෂසන හරි මක්කරයාගේ වෙන වෙන සයිඩිෆෙක් තියෙන දෙයක් වෙන්න පුළුව ඒකර ෆංක්ෂනල්ටි එකක්න ගොඩක් කලාටේ පැත්තෙන්නේ ගැනක්චුවලි ප්‍රබ්ලම් එකට උත්තරයක් නෙමේ නමුත් අර අහපු දේ කරන්න කොහොමද කියනකට ගෝහරි කරන්න කරන්න ඕ ඒක එවනට මේ මොකක්ද කියන එක තේරුම් ගන්න එයා ඒක පොඩක් ඉගෙන ගන්න අනික ගොඩක් අය බලාපොරොත්වෙන දැ තමයි කෝඩ් එක ලියලදේ කරගවාම ප්‍රශ්න වෙතනයි කියල කියනටට ගොඩක් අය බලාමාක ගොඩක් දෙකල් දෙන දැම් මට මොක්කර ප්‍රශ්නයක් කලා මයගහන්නගේ හම ඒකම වෙන කට්ටයට ලැබිලා ස්ටක්කෝලගේ බැලුහම් පේනවා ලස්සන්ට එක්ස්පලේන් කල තියෙන මේක මේ කියලා ස අර අහපු ප්‍රශ්නය හුවක් කෙන යටින් කමෙන් කරන එක්සාම්පල්ල ගත්දන්න ඇති කළ ගොඩක් කලා දෙකන් සමහරලාට ඒක කියවන්න තියෙන කම්මැලිකම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම තේරුන්නේ නැතුව දන්නෙත් නෑ. ඒනට ගොඩක් වෙලාවට මම නම් හිතන්නේ අර ඒක කියවලා දේ තේරුම් ගන්න තියෙන මේ අකමැත්ත හරි ඒ වගේ දේ. ඕ ගොඩක් අය කියවන්න කැමති නෑ නේ. ඒ කියන්නේ කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙයි කියන එක අන්තිම වෙලා තියෙන එක දැන් මුන් සම්පූර්ණ වෙලා නැත්තේ. <laughs> අර කියවනවා කියන එක ගොඩක් කම්මැලි දැන් මිනිස්සුනේ. ඒ කියන්නේ දැන් කියවන්න කම්මැලි නම් මං කියන්නේ අඩු ගානේ පොඩ්කාස්ට් එකක් අහන්න නැත්නම් ඔඩියෝ බොක් එකක් හරි අහන්න නේ. කියන්නේ කියවන්න කම්මැලි කියන ප්‍රශ්නයක් නෑ. මේ කියන්නේ මොකක් හරි ইনফෝමේෂන් අර හැමතිස්සෙම නිියස් බලන වෙලාවයි ඔය හමනත්තන් කොහ ෆෙස්බුක් එක උඩර පල්ලහට කුරටු ගහින්නලාවයි මමනන් දකින්න මගේ ජීවිතය කරපු හොඳමදේ තමයි දිලින ෆෝන් එකෙන් ෆෙස්බුක් අයින් කරප එක <laughs> සිරාට් ඒගැන දැම් මම ෆෙස්බුක් යන්නෙමන කම්පියුටරේ තිබත් මං යන්න ටෙක්කත <laughs> ගරුප් වාන්නරි මංගර වැඩකන ගරුප් දෙක තුනත් තින නිකක් මගේ ඉන්ෆෝමේෂන් ගන්න ගරුප් සාවය ගරුප් ටිකත්තියෙන ඒ අරන්න දැම්මංගර ටයිම් ලයින් ස්ක්‍රෝල් කරනවා කියන එක වෙන්නෙම නැහැ ඒක මාර විදිහට කාලේ ඉතුරුවීමක් වුණා තමන්ගේ මොකද මන්දා ඒක වෙන දෙයකට යොදා ගන්න පුළුවන් කියන ටයිම් මැනේජ්මන්ට් කියන එකත් හරි වැදගත්තේ ඒගන සෝල් මීඩියවලට තෝනට ඩැබ්බැයි වුණොත් ඒගන්න ඇත ඉස්ත්‍රගෑම උඩර පල්ලහට යන්නහරි ටවිටරගේ උඩර පල්ලහට යන්නහරි තියාගත්තත් එම හරි අමාරු ඉතින් අර වෙලාවක් තියාගත්තාම හරි අනිත්තක තමයි අර මේ ප්‍රඩක්ටිවිටි ගැන කතාගන්න හිද වැඩගන්නවට දැන් ඒකත් කතා කර ඔය ෆෝන් එක මියුට් කල තියෙනක තිල්න්න මගේ ෆෝන්ය සාමන මියුට් තියෙන්නේ සහ අර ෆෝනල් <coughs> ඔප්ෂන් තියෙන තිල්න්න ෆුල් මේ මියුට් කරලා එවනනේ දැන් අපි හිතමු හදිසි කෝල් එකක් આવුත් දැන් වයිෆ් එකෙන් කෝල් එකක් આવුත් දැන් ළමයින්ගේ ඔෆිස් එකෙන් කෝල් එකක් එනවා විතරක් පුළුවන් දෙයක් දැන් work from home කරනකොට මාර වටනවා ඒවා සෙට් කල් තින ඒවට විතරක් අලර්ට් වෙන්න කියලා. එහෙම නැත්නම් දැන් WhatsApp group ඔය තියෙනවනේ දැන් හැමෝම දැන් මම නම් WhatsApp group තුනකට වඩා නැහැ. දැන් මුත් මිනිස්සු WhatsApp group 100 ගෙතර ඉන්නවනේ. ඒතකොට WhatsApp group mute කරන්න මම <laughs> mute කරලා තියනවා. ඒ වගේ. ඔව් මියුට් කරලා තියනවා නික තමන්ට අවශ්‍ය නැති ගෲප් වල ඉන්න එපා. ඒ කියන්නේ බෑ. නිකන් අනවශ්‍ය කන්වර්සේෂන්ස් වලටත් යන එකත් තමන්ගේ කාලයට අපරාධයක් නේ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය ගත්තාම මේ කාලය මේ ලොකුවට අපරාධ නිකම් <laughs> සමහර අය ආසයිනේ තමන් එකක් දැම්මම මේකට රිප්ලයි කරා එහෙම නැත්නම් අර දැන් අපිට එක් කතායකේ වුණත් ගොඩක් අය එක එක අනවශ්‍ය දේවල් ඒ කියන්නේ ටැක්කල්ට අදාළත් නැති එක් කතා ගෲප් එකකටත් අදාළ නැති දේවල් මේ WhatsApp එකේ දාන්නේ එහෙම නැත්නම් කොහරි දැකපු නිවුස් එකක් ෂෙයා කරන එහෙම නැත්නම් මොකක් හරි දැකපු ජෝක් එකක් ෂෙයා කරන ඒ අර ඇටෙන්ෂන් සීකින් <laughs> කියලා තමයි මම නම් හිතන්නේ. ඒ කියන්නේ ඒ තමන් තමන් ගැන ඇටෙන්ෂන් එකක් ගන්න try කරනවා කියලා. ඉතින් අර නැත්තම් ඉතින් උඩ පහල කට කැඩෙනකන් මේකේ රූල් සෙට් එකක් තියෙනවා දාන්න එපා කියලා තියනවනම් දානේ උන්ටත් අයින් කරන්න කියනකොට තවත් දානවා නේ අර මිනිස්සු මම දැන් අපි අපි තිල්ලට උනේ අපි අර ටෙක් වලට එනකොට කොච්චර මේ අපිට ඔහොම ඩිස්ට්‍රැක්ට් වෙන දේවල් තිබ්බේ නැහැ දැන් ආවෙලා තියෙන්නේ ඉපදිච්ච දවසින් තමයි ඩිස්ට්‍රැක්ටඩ් නේ ඔව් YouTube බරම ඔව් ඒක නෑ මේ අපි පැක් කර අදට තවන තින තිල පඩි පඩිදයක් මේ මට මතක් වෙච්ච දක්කාලිග මේ දැන් සොෆ්ටක් කියන්න බේසිකලීම ප්‍රොබ්ලම් සෝල් වෙන්න ගොඩක් අඩදීම ප්‍රශ්නයක් මට දක්ක විදිට මේ ප්‍රොබ්ලම් සෝල්විං අප්සට්ටක ගැන කොහෙන්ද මේ ප්‍රශ්නය කියලා ඩියන් ට්‍රක් කරගෙන යන්න බැරියක ඒ ස්කිල්ල හදාගන්න ඕන දෙයක් කියන්නේ අනිත ප්‍රොසෙස් තේරෙන්න තිගෙන එක ප්‍රසෙස්යකයන් තමන් සොෆ්ටයක් හදන මකර ප්‍රබ්ලමයක් සෝල් කරන්න ඒ සෝල් කන්න ප්‍රබ්ලම් එකට ප්‍රොසෙස් එකත් ඒක ප්‍රොසෙස් එක කරන එක සෝල් කරන්න ඕනේ ඒ ප්‍රොසෙස් එක ප්‍රක්ටිකල්ද එහෙම නැත්තම් කරන දේ කලාවට කියන්නේ බිස්නස් එක මොකද්ද කියලා පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ බිස්නස් රික්වයර්මන්ට් එක ගොඩක් වෙලාට ඇනලයිස්ලා තේරිලා නැහැ එහෙම නැත්තම් බිස්නස් රික්වයර්මන්ට් හරියට ගැද වෙලා නැහැ කියන්නේ කියන මිනිස්සු හරියට කියලා නැහැ ඒ වගේ ප්‍රශ්නත් එනවනේ. දැන් උදාහරණයක් ගත්තොත් ඒ කියන්නේ තම මම නම් දකින්නේ මේ වගේ සිස්ටම් එකක් හදලා පොඩ්ඩක් වාඩි වෙලා ඒ දේ කළා බලන්න. එතකොට තමයි තේරෙන්නේ මේ <clears throat> මේ මනුස්සයා කරන දේ මොකද්ද තියෙන ඩවුන්ෆෝල් එක මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලාත් නේ. <clears throat> ඒ වගේ ඒක අර කියන්නේ සිම්පල්ව කිව්වොත් ඉතින් අර මොකක්ද ඒකට කියන්නේ මේ චතුරාර්ය සත්‍ය වගේ සීන් නැත්තම ඒ කියන්නේ කොහෙන්ද ඒක එන්නගලට සාමානයකැන් අපේ අපේ අයිටවල්දිකන් ඩිබක් කරනා කියලන ප්‍රශ්නය බක් කරගන්න පුළුවන් තිංකින් එක හදාගන්න එක මේ මාර ඉදිර වටිනා අනිවා ඒත් එක්කම ලයි් සයිස ලයි් සයිට් එකක් මාකර ඉශ්ුව එකක් කාවම කොහොමද මේ කාලිගටන ගොඩක් එක්ස්පිරන්ස් ඇති සමවෙලාට එකන්නේ මොකර ඇත්තරම් බිස්නස්ස එකට පාඩුවෙන දෙයක් ලයිව් සයිට් එක්කදී දැන් හිතන්නක මොක්කරි ගොඩක් ක්‍රස්ටමස්ල ට්‍රෆික් තියෙන වෙලා හදිසිවත් මොක්කරි හඩ ෆෙලියරයක් කරි මොක්කරනොත් හෙම මේ සවරක කොහොම දෙක මෙර පැනික් වෙන්නතු විසදගන්න කියනක මද ගොඩක් කියලා අපිට අපිට ඒගේ ඩේටබේස් පිටිම්ම කලා ඒක ගොඩක් කර ගැන මොකක් දෙකට කියන්නේ මේ තමන්ගේ තමන් කාවම් ඉඳල ඒක කරගන්න කොහොමද කියන එක මට හෙම හොඳ එක්ස්පීරියන්ස් තියෙනවා තිල්ලන මතක ඇති මාස 6 කට ඩේටා මේක ඒත් කාමනේ හිටිය අපි එහෙම කිසිම අප්සෙට් එකක් උත් නැන්නේ අපි ප්‍රොබ්ලම් එක සෝල්ව් කරානේ පොඩි කාලයක් ඇතුළත වෙලා තියෙන ප්‍රශ්නේ සෝල්ව් කරා ඒ කියන්නේ වගේ මේ ලොකෝ එහෙම වෙනවා ගැන මෙහම හැමෝම හිතන් ඉන්න නහ ෆෙලියස් වෙන්න ඇගල හිතන් ඉන්න අරගයි ෆෙලේකක්කොට ෆෙලේකර තිල්න්නක වගේ එක පොයාගෙනක ටක්ගාල රිකාවෙන්න කොහොම කියන එක සහ ගන්න ඩිසිෂන් සර ස්මාර්ට් ඩිසිෂන්ස් වෙන්න ඕනේ ගැන සමර තීරණය කර පස්සේ මොලට වැඩ කරන්න වැනි කොම අනිවාරය හැමෝට වරදින වබ්සට් එන ඩේට මකට මහිතන්නේ මේ කවුරණ මේ ප්‍රෝග්‍රම කෙනෙ කවුරේ අවුරදු පහක් වැඩ කල්ල තමන්ගේ ඇතින් ඩේට මැකිල හරි මොනහරි දෙයක් නැතිවෙච්ච නැති කෙනෙක් ඉන්නනම් මම දකින්නේ වැඩ කල්ලනෑ කියලා <laughs> මක්කලාරි නැතිලාරි මන්දන්න මතක ඇති බුද්ධිගේ දස කිවා ගොල්ල ලොකු සයිට් එකක් කරනගේ ඩේට ඩේට බෙස්සක මකලා දැම්ම කියලා <laughs> මතක ඇති නිටස ඊමේල්ල රෑමයම් බලයි ඩේට පොපිලෙට් කරා කියලා යන්න ඒ වගේ ඉතින් වෙන්න පුළුවන් දේවල් තියෙන කොච්චර කරත් නේ මොනා කරන්න ඒක නිසා ඒ වෙන් අර වෙනස මොකද්ද ගිට ලැබ් එකත් මම හිතන්න පැත්තක්ම ඩිලීට් කරේ කවුරු හරි ඉතින් ඔව් ඇමසන් එකත් ඩිලීට් කරන්න කරන්න ඔව් ඒක නිසා ඉතින් ඒක <laughs> ඒකත් එක්කම මේ මතක් කරන අනිත් දේ තමයි කාලින් කියන්නේ රෙස්ට් එකක් ගන්න ඕනේ කියන එක හැමතිස්සම ඔව් වැඩ කරන්න වැඩ කියන්නේ දැන් මට මතකයි මං දැන් අයිට පටන් ගන්න කාලය හරි ටිකක් ඊට පස්සේ සමහලාට රෑ දෙක තුනක මොක්කර ප්‍රජෙක්්ටක් කරන්නා ඉටවස්සේ එකන ඇත්තරම ඒක පස්ස බැලහම තේරම මේ ප්‍රඩක්ටවිට සෑහන් අඩුවෙලා කියලා අනිසර මැරීගෙන වැඩ කරත් දන්න ප්‍රතිඵලයන්න ඉට පස්සේ බැලු හනිගේ ඒ කරනයවත් ගොඩ මිස්ටේක්සුත් ඇඩි ඒක නිසාති අරම මොකක් දෙකට ගැන්න බැලන්සක ලයිෆ බැලන්සක තියෙන්න්නත්තවන අනිවාරය එහෙනම් අපි අද නවත්තමනේ අයි ලබන් සතිය මොටම සුද ගෙදරත් කරම ගෙදරත් ඉන්නේ කොරන ලොක්ඩව් එක එන හැමෝටම සුභ සතයක් සුභරාත්‍රයක් අපේ ලබන් සතිය හම්බුවේ